තෙරුවන් සරණයි. අපි ඔබට ඊයේ වීඩියෝ එකක් අරගෙන ආවා ඔබේ භාවනාව නැත්තම් ඔබේ අධ්‍යාත්මික පුහුණුව සතිය පුරුදු කරගෙන පුහුණු කරගෙන යන මේ වැඩපිළිවෙලට උදව් වෙන ඒ පුහුණුව සාර්ථක කරගන්න උපකාර වෙන කරුණු පහක් සහිත වීඩියෝ එකක් අපි අරගෙන ආවා. අපි කිව්වා ඒකේ දෙවෙනි කොටසක් එනවා කියලා. අද තමයි දෙවෙනි කොටස. අපි අද කරුණු හයක් ඔයගොල්ලන්ට විස්තර කරලා දෙනවා. ඉතින් ඇත්තටම අපි මේ පහදලා දෙන්නේ මේ පුහුණුව කරගෙන යද්දී ඔබවත් දන්නේ නැතුව ඔබ අහුවෙන උගුල් ටිකක්, බොරු අලවල් ටිකක්, ගැට ටිකක් ගැන තමයි මේ විස්තර කරලා දෙන්නේ. ඉතින් මේවා ලෙහා ගන්න නැතුව මේවා සුද්ධ කරගන්නේ නැතුව ඔබට ඔබේ පුහුණුව ඉස්සරහට කරගෙන යන්න බැරි වෙනවා. මේවා 60 කනට හොඳට පේන උගුල් නෙමෙයි. ඔබ දන්නේ නැති වුණාට ඔබටත් හොර රහසේ මේ උගුල් ටික තිබුණාට මේවා හරිම බරපතලයි. පුංචි වගේ පේනුණාට බරපතලයි මේවායින් විශාල සියුම් ලෙස තියුණු ලෙස ඔබව පස්සට ඇදලා තියනවා ඉස්සරහට යන දෙන්නේ නැතුව. ඉතින් ඒවෙන් ගැලවෙන්න උදව්වක් වෙන්න තමයි අපි මේ ටික ඔබට අරගෙන එන්නේ. ඉතින් ඊයේ වීඩියෝ එකේ අපි කරුණු පහක් ඉදිරිපත් කළා. අද කරුණු හයක් තියෙනවා. ඒකේ පළවෙනි එක. ඒ තමයි ඔබ මේ පුහුණුව පටන් ගත්තට පස්සේ ඔබට අත්දකින්න ලැබෙන පැමිණෙන සෑම දෙයක්ම හැම දෙයක්ම ඔබට බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ලේසි නෑ. මොකද ගොඩාක් අය භාවනාව පුහුණුව කියන එක මේ සතිය පුරුදු කරනවා කියන වැඩේට ආවට පස්සේ චරුචරු කියලා දෙයක් එනවනේ. චරුචරු ගාන කම්ප්ලේන් කරන, පැමිණිලි කරන ඒ එන්නෙම ආපු දේවල් බාර ගන්න බැරි නිසා. ඉතින් ඔබට ඔබේ පුහුණුව ඉදිරියට සාර්ථක කරගෙන යන්න ඕනි නම් ඔබේ හිතේ තියෙනවා මෙන්න මේ දේවල් ටික සිදු නොවුනා නම් හොඳයි කියලා හැඟීම් ටිකක් භාවනා කරද්දී පුහුණුව කරගෙන යද්දී මේවා නොතිබුණා නම් හොඳයි මේ ටික සිද්ධ නොවුනා නම් හොඳයි කියන හැඟීම් ටිකක් තියෙනවා ආන් ඒ වගේ ඒ අන්න ඒ වගේ එන සිතුවිලි විශේෂයෙන් ඒ එන්නේ හැඟීම් ටික අන්නේ සිතුවිලි ටික ඔබ කිව්වට හරියන්නේ නැහැ. ඒ විදිහට ඔබ අකමැති වුණා වුණත් හටගන්න දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ සියල්ලම සිතුවිලි සහිතව හැඟීම් සහිතව මුළු සිද්ධි දාමයන්ම හැම සිදුවීමක්ම ඔබට බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබේ ඔබේ අඩුපාඩුකම් අපි ගොඩක් වෙලාවට අපේ අඩුපාඩුකම් බාර ගන්න කැමති නැහැ. ඔබ සමහර විට ඔබේ අඩුපාඩුකම් දැක්කාම ඔබ හෙලා දකිනවා. ඔබ පල්ලහැට ඇදලා ගන්නවා. ඔබ ඔබට ඔබ ගැන පිළිකුලක් එනවා. ඒ එන්නේ ඔබේ අඩුපාඩු නිසා. ඒ අඩුපාඩු පවා ඔබට බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි මේවා ගැන කලින් වීඩියෝ වල දීර්ඝ විස්තර කරලා තියෙනවා. ඉතින් අපි මේ පුංචි පුංචි මතක් කිරීම් ටිකක් කරගෙන යන්නේ නැවත මතක් කිරීමක් විදියට. ඉතින් ඔබ ළඟ තියෙන මේ හැම දුර්වලකමක්ම සාමාන්‍යයෙන් ඇත්තට අපි බාර ගන්න අකමැති අපි දුර්වලයි කියලා ලේබල් කරන් ඉන්නේවනේ. අපිට හොඳ නෑ කියලා හිතාගෙන ඉන්නේ දේවල්නේ. ඉතින් ඒ ඔක්කොම ටික ඔබට බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා ස්වභාවික සංසිද්ධි විතරයි කියන එක ඔබට තේරෙන්න ඕනේ. ඔබ ළඟ අඩුපාඩුවක් තිබුණත්, වරදක් තිබුණත්, කෙලෙසයක් තිබුණත්, හැඟීමක් තිබුණත් ඔක්කොම ස්වභාවික සංසිද්ධි. එපමණයි. ඒ වගේම ඔබ හරියට මේ දේවල් බාරගත්තොත් ඒ වගේ සැබෑ ස්වභාවය තේරුම් ගන්නත් පුළුවන් කියන එක ඔබ දැනගෙන සිටිය යුතුයි. අපි හිතනවා අපි ගොඩාක් වෙලාවට මේවට අකමැති මේවා ඇතුලේ මේවා ඇතුලාන්තයේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අපිට හිතා ගන්න බෑ. ඇත්තරම තේරුම් ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනි නම් ඒකට තියෙන මුල්ම පියවර තමයි මේ தත්ත්වය බාර ගන්න ඕනේ. කමන්නේ නැහැ. ඒවා ආවට කමන්නේ මේක ස්වභාවිකත්වයක්. අපි හිතමු උදාහරණයක් රාගය අධිකයි, ද්වේෂය අධිකයි, ඊර්ෂ්‍යාව අධිකයි, කපටිකම් අධිකයි, බොරුව අධිකයි. කමක් නැහැ. ඉස්සෙල්ලා ඒක බාර ඒ බාර ගන්නත් හොඳ සතියක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට බාර ගන්න බෑ. මේ මේ හැම කරුණක් දිහාම ගැඹුරින් බැලුවොත් ඔබට තේරෙයි මයින්ඩ්ෆුල්නස් සතිය කියන එක තමයි මූලික වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ ඕනම தත්ත්වයක් බාර ගන්න බාරගත්තර පස්සේ තමයි අපිට අර කෙහෙල් ගහක් පතුරු ගහනවා වගේ පතුරු ගහලා ගහලා සුද්ධ කරලා කරලා හේතු ටික හොයාගෙන ඒ මූලයට බෙහෙත් කරලා මේ වරදින් අයින් වෙන්න පුළුවන්කම එන්නේ එතකොට. ඒ නිසා මොනවා ආවත් කමක් නැහැ. ඒවා ස්වභාවික සංසිද්ධි විදිහට දකින්න ඉගෙන ගන්න. ඒවා ඒ යථා ස්වභාවය මට තේරුම් ගන්න පුළුවන්. ඒකේ මහා ලොකු බරක් නැහැ. ඒකේ ඇත්තක් අපිට දකින්න පුළුවන්. මේක මේක අවබෝධ කරගන්න පුළුවන් කියන කෝණයෙන් ඔබ මේ දේවල් දිහා දකින්න බලන්න ඔබ ඉගෙන ගත යුතුයි. එහෙම නැති වුණොත් ලොකු අවුලක් ජංජාලයක් තමයි වෙන්නේ. ඔන්න අංක 1. අංක 2 තමයි ඔබ ඔබ ගැන මෘදු මොලොක් හැඟීමකින් ජීවත් වෙන්න ඕනේ. ඔබට තේරෙන වචනෙන් කිව්වොත් self love පුරුදු කරන්න කියන්නේ මෙන්න මේ නිසයි. ඔබ ඔබටම කරුණාවන්ත වෙන්න ඕනේ. ඔබ ඔබටම මෛත්‍රී කරගන්න ඕනේ. මෛත්‍රී කියන්නේ ඔබ ඔබට හිතවත් වෙනවා. ඔබ ඔබත් එක්ක යාළු වෙලා ඉන්නවා. ඔබේ හොඳම යාළුවා ඔබ කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔබට තේරෙන්න කිව්වොත් ඔබ දැන් ඔබට හොඳම යාළුවෙක් ඉන්නවා කියලා හිතන්න බාහිර ඔබ නෙමෙයි වෙන යාළුවෙක් ඉන්නවා. එතකොට ඔබ ඒ යාළුවා කෙරෙහි දක්වන ආකල්පය මොකද්ද? ඒ යාළුවා රැක බලාගන්නේ මොන විදියටද? ඒ යාළුවා කෙයා කරන්නේ මොන විදියටද? එයාට කරදරයක් වුණාම උදව් කරන්නේ මොන විදියටද? අන්න ඒ ඔබ යාළුවාට සලකන විදියට තමයි ඔබ ඔබට සැලකිය යුත්තේ. ඊටත් වැඩිය හොඳට සලකන්න ඕනේ. ඔබ ඔබ කෙරෙහි කරුණාවන්ත විය යුතුයි කියන්නේ මෙන්න මේකයි. ඔබ කෙරෙහි හිතවත් වෙන්න ඕනේ. ඔබ අංග සම්පූර්ණ නෑ කියන එක මතක තියාගන්න. ඒකට කමන්නේ අංග සම්පූර්ණ කෙනෙක් ඉල්ලන්න එපා. අපිට ගොඩාක් වෙලා තියෙන ඔන්නේ පර්ෆෙක්ෂන් පර්ෆෙක්ට් වෙන්න දඟලන දැඟලිල්ලත් ගොඩාක් වෙලාවට මෙන්න මේ Tamanට මෘදුමලොක් වෙන්න බැරි කමට හේතුවක්. ගොඩාක් අපි පර්ෆෙක්ට් කියන මායාවක් අල්ලගෙන මේක හරි නෑ අර එහෙම වෙන්න ඕනි මෙහෙම වෙන්න ඕනි කියන මායාවක ඉන්නවා. ඇත්තටම පර්ෆෙක්ට් කියන්නේ මායාවක්. ඒක ඇත්තක් නෙමෙයි. අපි ඒක ඕනම තත්වයක ඔබ ඔබ චුට්ටක් හිතලා බලන්න. ඔබට යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් පර්ෆෙක්ෂන් එකක් ඉල්ලනවා නම් මොකක්ද ඒකේ සීමාව? මෙන්න මෙතනට ගිහාම තමයි හරියටම පර්ෆෙක්ට් වෙන්නේ කියලා කියන්න පුළුවන්ද? එහෙම එකක් නැහැ. මේවා ඔබ අර ලෝකයේ විසින් දාගත්තු දේවල් සංකල්ප එක්ක මේ පුහුණුවට බැස්සොත් ලේසි වෙන්නේ නැහැ. මොකද ලෝකය කියන්නේ බොරුවක්. අපි නිතරම කියනවා ලෝකය කියන්නේ ඒකාන්ත බොරුවක්. ඔබ ඒ බොරුව ගිලලා ඉන්නේ. ඒ බොරුව බාරගෙන ඉන්නේ විශේෂයෙන් සත්‍යයට මුණ දෙන්න පෞරුෂය නැහැ. සත්‍ය බාර ගන්න ඔබ කැමති නැහැ. මොකද සත්‍ය කියන්නේ තිත්ත දෙයක්. නීරස දෙයක් ගොඩක් වෙලාවට ඒකට ඔබ කැමති නැහැ. ඒකට බය හින්දා අර බොරුවෙම ජීවත් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔබට මේ පුහුණුව සාර්ථක කරගන්න ඕනේ නම් ඔබ අංග සම්පූර්ණ නැති බව බාර ගන්න. ඒක බාරගෙන ඒකත් එක්ක ඉන්න ඉගෙන ගන්න. It's okay වෙන්න ඕනි කියන්නේ අන්න ඒකයි. ඔබ ඔබ පවතින තත්වයෙන් බාර ගන්න පුළුවන් හැකියාව ඔබට තියෙන්න ඕනි. අනිවාර්යෙන් මේ தත්ත්වය තියෙනුනේ ඔබට මේ පුහුණුව ඉස්සරහට කරගෙන යන්න නම්. මොන වගේ தත්ත්වයක ඔබ හිටියත්. අපි කියන්නේ be gentle with you. ඔබත් එක්ක කාරුණික වෙන්න, ඔබත් එක්ක මුරුදු මොලොක් වෙන්න. self love තමයි. කොහෙන් ගියත් එතෙන්ට තමයි එන්නේ. self love කියන එක පුරුදු කරන්න. ඔබ ඔබේ හොඳම යාළුවා කරගන්න. ඔන්න ඕක තමයි දෙවැනි කාරණේ අද කියා දෙන්න තියෙන. තුන්වෙනි එක තමයි ඔබ මේ පුහුණුවක් කියලා කරගෙන යන්නේ ඔබ ඔබවම ගවේෂණය කිරීමක් කියන එක මතක තියාගන්න ඕනේ. ඔබ ඔබවම විමර්ශනයට ලක් කරන්න ඕනේ. නිරීක්ෂකයෙක් වෙන්න ඕනේ ඔබ ඔබ කෙරෙහිම. ඔබ ඔබවම පරීක්ෂණයකට භාජනය කරනවා කියන හැඟීම ඔබට තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ දැනගන්න ඕනේ ඔබට මේ අධ්‍යාත්මික මඟ දියුණු කරගන්න පුළුවන් වෙන්නේ අධ්‍යාත්මය කියන්නේ මොකද්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ හිත හදනවා කියන එක ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ අත්දැකීම් සහ ප්‍රායෝගික පුහුණුව මතයි කියන එක ඔබට තේරෙන්න ඕනේ එක්ස්පීරියන්ස් වලින් තමයි අපිට මේක හදා ගන්න තියෙන්නේ මට මතකයි අපේ ලොකු සාංශේ කියනවා ගොඩක් වෙලාවට දවසක ඔබට තේරෙන්න ගන්නවා ඔබේ අතින් සිද්ධ වෙච්චි අත්වැරදි ටිකමයි ඔබේ ගුරුවරයා උනේ කියලා ඔබට තේරෙන්න ගන්නවා. අත්වැරදි කියන්නේ අත්වැරදි කියන ඒවා සිද්ධ වෙන්නේ පරීක්ෂණයක් කරන්න යන මිනිස්සෙක් අතින්. ඉතින් අත්වැරදි කියලා කියන්නේ එක්ස්පීරියන්ස්, අත්දැකීම්. ප්‍රායෝගික පුහුණුවට බහැපු අයට එහෙම අත්දැකීම් තමයි එන්නේ. ඉතින් ඒ සිද්ධ වෙන අත්වැරදි ටික තමයි ඔබට කවදා හරි හොඳම ගයිඩ් එක දීලා තියෙන්නේ කියලා ඔබට තේරෙන්න ගන්නවා. ඔබේ ගුරුවරයා බවට පත් වෙන්නේ ඒවා. ඉතින් අපිට එන මොනම අත්දැකීමක්වත් විසික් කරන්න තියෙන දේවල් නෙමෙයි කියන එක ඔබ තේරුම් ගත යුතුයි. ඉතින් එහෙම ඔබ මොන විදිහේ අත්දැකීමක් වින්දත් මේ වෙලාවේ කායිකව මානසිකව ඒ කෙරෙහි ඔබ හොඳ නිරීක්ෂකයෙක් වෙන්න ඕනේ. නිරීක්ෂකයෙක් වෙන්න ඕනි කියන්නේ ඒ සිද්ධ වෙන හැම අත්දැකීමක්ම පරීක්ෂණයක්. එතකොට ඔබ ඒ පරීක්ෂණයේ සිද්ධ වෙන්නේ මොකද්ද අවසාන ප්‍රතිඵලය මොකද්ද කියලා ඔබ තේරුම් ගන්න නම් ඔබට හොඳ නිරීක්ෂණ හැකියාවක් තියෙන්න ඕනේ. ඒක සිද්ධ වෙන්නේ සතිය හරහා. එතකොට ඔබට යම් යම් කිසි යම් කිසි විදියක ප්‍රතිඵල ඔබට අත්දකින්න පුළුවන් වෙනවා. අන්න ඒ ප්‍රතිඵල විසින් ඔබව නියම සත්‍ය කරා අරගෙන යනවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ මේ කරන්නේ ඔබ කවුද කියලා හඳුනා ගන්න යන ගමනක්. ඉතින් ඔබ කවුද කියලා හොයන්න නම් ඔබ ඔබ ගැන විමර්ශනය කරන්න ඕනේ. ඔබ ඔබ ගැන පරීක්ෂණයට ලක් කරන්න ඕනේ. ඔබ ඔබ කෙරෙහිම නිරීක්ෂකයෙක් වෙන්න ඕනේ. ඒකයි ඔබ මේ තේරුම් ගත යුත්තේ. හැබැයි අපි ගොඩාක් වෙලාවට වරද්ද ගන්න තැනක් තමයි අපි බාහිරෙන් තමයි සත්‍ය හොයන්න යන්නේ. බාහිර නෑ සත්‍යයක්. බාහිර තියෙන තනිකර බොරුවක්, මුලාවක්. ඒ නිසා ඔබ ඔබට ලැබෙන සෑම අත්දැකීමක්ම පරීක්ෂණයට භාජනය කරන්න ඔබ දැනගත යුතුයි. ඒ හරහා තමයි ඔබට සත්‍ය කියන්නේ මොකද්ද සැබෑව කියන්නේ මොකද්ද කියලා අඳුන ගන්න පුළුවන් වෙන්නේ. ඔන තුන්වෙනි එක. හතරවෙනි එක ඔබට මේ මම කලින් ගොඩාක් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා මේ පුහුණුවට බැස්ස දවසේ ඉඳන් අධ්‍යාත්මය දියුණු කරන්න බැහැපු දවසේ ඉඳන් හිත හදාන්න පටන් ගත්ත දවසේ ඉඳන් ඔබට ගොඩාක් කරදර ප්‍රශ්න එන්න පටන් ගන්නවා කියලා මම කියලා තියෙනවා. ඒක එහෙමමයි. ඔබ හිතුවේවත් නැති විදිහේ කරදර නින්දා අපහාස අභූත චෝදනා අලාභ සමහරට කන්න බොන්නවත් නැති වෙයි. සමහර වෙලාවට හිතුව නැති විදිහේ ලෙඩ රෝග හැදෙන්න පටන් ගන්නවා. ඒ වගේ විවිධාකාර කරදර අභියෝග ඔබට එනවා. ඒක ස්වභාවික. ඒව වෙන්න ලොකු හේතු තියෙනවා. මම ඒවා කලින් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මේ කාරණෙන් කියලා දෙන්නේ ඔබට මතුවෙන ඒ හැම ගැටලුවක්ම අභියෝගයක් විදිහට බාර ගන්න ඔබ දැනගන්න ඕනේ. මෙන්න මෙතන තමයි ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ. ගොඩාක් අය කරදර එනකොට කැමති නැහැ. චරුචරු ගන්නවා, අඬනවා, වැළපෙනවා. ඉතින් ඔබ දැනගන්න ඕනේ ඒ විදිහට ඔබේ මේ පුහුණුව කරගෙන යද්දි මතුවෙන හැම ගැටලුවක්ම ප්‍රශ්නයක්ම ඍණාත්මක දෙයක්ම නෙගටිව් දෙයක්ම යම්කිසි දෙයක් ඉගෙනගෙන ඒ තුලින් ඔබට ඔබේ හිත දියුණු කරගන්න ලැබුණු හොඳ අවස්ථාවක් chance එකක් විදිහට ගන්න ඔබ දැනගන්න ඕනේ. මම ඒ ගැන කලින් ගොඩාක් සඳහන් කරලා තියෙනවා. එහෙම නොකළොත් ඔබේ පුහුණුව එක තැන කැරකෙනවා. ඔබ ඒ ඒ සිද්ධ වුණු ඍණාත්මක දේත් එක්ක, ඒ ගැටලුවත් එක්ක, ඒ ප්‍රශ්නයත් එක්ක ඔබ හැපි හැපි එතෙන්ටම වෙලා ඉන්නවා. එක්කෝ ගොඩක් වෙලාවට කරන්නේ ඒකෙන් ඒකට බයේ දුවන්න පටන් ගන්නවා. මේ ප්‍රශ්නයට බයේ පලා යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තමන් කෙරෙහි හීනමානයක් ඇති කර ගන්නවා. තමන්ව හෙලා දකිනවා. තමන්ට වෛර කරන්න පටන් ගන්නවා. එහෙම නැතිනම් ගොඩක් වෙලාවට කරන්නේ ඒ ආපු අත්දැකීමෙන් ආපු නීරස හැඟීම් ටික හිත ඇතුලේ වලදාලා අර අපි යම්කිසි සතෙක් ජරා කරලා තියෙන අසුචි ගොඩක් දැක්කොත් කොළ ටිකකින් හරි පස් ගොඩකින් හරි වහලා කට පියාගෙන ඉන්නවා වගේ අන්න එහෙම වැඩ කරන්න පටන් ගන්නවා. අර තියෙන ප්‍රශ්නේ ඇතුලේ වහලා දාලා මොකොත් උනේ නෑ වගේ අපි ඉන්න තැනට නිහඬව ඉන්න උත්සාහ කරනවා. එහෙම කළොත් ඔබට මේ පුහුණුව ඉස්සරහට කරගෙන යන්න ලැබෙන්නේ නෑ. ඒක ඒකම ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ ඔබට මොනවම හරි ප්‍රශ්නයක් එනවා ඒ එන්නේ ඔබේ මේ අධ්‍යාත්මික පුහුණුව තව ටිකක් ඉස්සරහට තල්ලු කරන්න යමක් ඒ කරදරෙන් ඉගෙන ගන්න තියෙනවා ඔබට. ඒ කරදරේ හරහා මොකක්ම හරි ඔබට ගන්න තියෙනවා. ඒකයි ඔබට ඒක එන්නේ. ඒ ඒක නිකන් අර අපි යම්කිසි මිෂන් එකකට ඉස්සරහට යද්දී අපිට සතුරු කඳවුරක් හම්බ වුණොත් ඒකට අපි ඇටෑක් කරාට පස්සේ ඒකත් එක්ක ඇටෑක් කරලා අපි දින්නොත් ඒ සමහර විට ඒකේ කඳවුර ඇතුලේ තියෙන ගොඩාක් වාසි අපිට ගන්න පුළුවන් ආයුධ ගන්න පුළුවන් ආහාර පාන ගන්න පුළුවන් බෙහෙත් ඒත් ගන්න පුළුවන් අන්නේ වාසිය අපිට ගන්න වෙන්න ගන්න වෙන්න ඕනේ අර කරදරේ ආවේ අන්නේ විදිහට අපිට දකින්න පුළුවන් වෙන්න ඕනේ එතකොට ඒකෙන් තියෙනවා ලොකු වාසියක්. මේ ගමනට මොනවාරි ආයුධයක් ගන්න තමයි ආයුධයක් අපේ ආයුධ මල්ලට ගමන් මල්ලට දා ගන්න අවස්ථාවක් දෙන්න තමයි මේ කරදරය අභියෝගය අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා දකින්න අපිට පුළුවන් වෙනවා. හැබැයි අපි කරන්නේ වෙනුවට බයයි. බයේ හැංගෙනවා පිරිත් නූල් ගැට ගහනවා බෝධි පූජා තියන්න යනවා ආශිර්වාද ගන්න යනවා බයයි. ඒකට බය වෙන්න නෙමෙයි තියෙන. ඒකට ෆේස් කරන්න. ඒකට මූණ දෙන්න ඒ අභියෝගයට. මොකද ඒකෙන් ඔබට දැන් ඉන්නවට වැඩිය ඉහළට යන්න ලොකු සපෝට් එකක් ලැබෙනවා. මොනවාම හරි ඔබේ අධ්‍යාත්මයට ලැබෙනවා. ඉතින් ඔබට කරදර ප්‍රශ්න ගැටලු මොන හරි තියෙනවා නම් එහෙනම් සතුටු වෙන්න. මොකද පිටි වර්ග අපිට යම්කිසි ධාන්‍යයක පිටි වර්ග ගන්න නම් ධාන්‍ය ඇට වර්ග ඇඹරුම් ගලට දාන්න ඕනේ. ඉතින් පිටි හැදෙන්නේ අර ඇට වර්ග පොඩි වෙලා චප්ප වෙලා කුඩු වෙලා ගියාම. ඉතින් ඒ එහෙමනම් ඔබට ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ කියන්නේ හොඳයි. පාර හරි. අපේ ලොකු සාංශය කියනවා සමහර යෝගීන් උන්වහන්සේට කමඨහන් සුද්ධ කරන්න ආවම නහයෙන් අඬනවලු අර එහෙම වුණා සාංශ මෙහෙම කරදරයක් වුණා මේක කරගෙන යන්න හදද්දි ලොකුවට කරදර වෙනවා ලොකු සාංශය කියනවා උන්වහන්සේට හිත යටින් hina යනවලු ඒ කියන්නේ හරි ගිහිල්ලා තියෙන්නේ මේගොල්ලන්ට හැබැයි ඒගොල්ලන්ට හිතෙන්නේ වැරදිලා කියලා මොකද කරදරයක් එන්නේ හොඳකටමයි. ඒ නිසා ඔබට කරදර දුක් දුම්නාස් පීඩා ඍණාත්මක දේවල් වැඩිපුර තියෙනවා නම් සතුටු වෙලා ඒ වගේ ඇතුළට கிඳා බහැලා හොයා ගන්න ඒක ඇතුළේ සැඟවිලා තියෙන නිදානේ. ඒකත් අරගෙන ඉස්සරහට යන්න. ඒකට තමයි කරදර එන්නේ. ඔන්න ඊළඟ එක. පස්වෙනි කාරණය ගොඩාක් අය කරන වැරැද්දක් මේක. කල්පනා කරන්න එපා. එක එක ඒවා හිත හිතා ඉන්න එපා භාවනා කරන්න ගියාම ගොඩාක් අය කමටහන් සුද්ධ කරද්දි කියන දෙයක් මම ගොඩක් අය ටොකු වෙනලා තියෙනවා මම ටොකු අනින්නේ ඒක on the spot පෙන්නලා දෙන්න ගොඩාක් වෙලාවට භාවනා කරගෙන යද්දි මේ පුහුණුව කරගෙන යද්දි ලැබෙන අත්දැකීම් ගැන ගොඩක් අය කල්පනා කරන්න පටන් ගන්නවා ඒකෙන් වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඒ ඒ කල්පනාව ඔස්සේ දිගින් දිගටම දිගින් දිගටම ගිහිල්ලා සිතුවිලි පැටවග ගහ පැටවග ගහ ගිහිල්ලා ඔබ ඒ තියෙන උගුලේ අන්තයටම ගිහිල්ලා ඉර වෙනවා. ඔබ හිතන්නේ හැබැයි මේ කල්පනා කිරීමෙන් මේ තියරි ගැන හිත හිතා ඉඳීමෙන් මොන හරි දෙයක් ඒකට දා ගැනීමෙන් සිතුවිලි ටිකක් ඉස්සරහට යනවා කියලා නෑ. වෙන්නේ ඒ උගුලට ඔබ හිර වෙන එකයි. ඉතින් ඔබ මතක තියාගන්න ඔබේ භාවනා අත්දැකීමෙන් සිද්ධ වෙන හැම දෙයක්ම මේ මොකද්ද මේ අරකද මේ අරකද කියලා තේරුම් ගන්න ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. එහෙම එහෙම තේරුම් ගන්න ඕනි කියලා හිතන්නේ ඔබට ඔබේ පුහුණුව ගැන විශ්වාසය නැහැ. මේ ළඟකදී එක්කෙනෙක් මගෙන් ඇහුවා මේ ඉන්නාංශ මට කොන්දේ අමාරුවක් තියෙනවා මම පරයන්කයට ගිහිල්ලා ගොඩක් වෙලාවට කොන්දේ අමාරුව වේදනාවක් විදිහට අරමුණු කරන්නේ. එතකොට මේ වේදනාව අරමුණු කරනකොට ඒක කායානුපස්සනාවද ඒක වේදනානුපස්සනාවද අහනවා. ඉතින් රිදෙයි හොඳද මම මේවා කියනකොට දෙයනේ එතන සතිය තියෙනවා නම් පාර හරිනේ. ඒක කායානුපස්සනාවද වේදනානුපස්සනාවද කියලා ලේබල් ගහන්න ඕනේ. ඔය අපේ රටේ ගොඩක් අයට වෙලා තියෙන එක. ඒගොල්ලෝ ලේබල් ගහන්න ඕනේ මේ පටිච්ච සමුප්පාදයේද මේ විඥාන පත්‍යා නාම රූපද මේ අවිද්‍යා පත්‍යා සංකාරද මේ චතුරාර්ය සත්‍යද මේ අරකද මේ මේකද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයද මෙතන වැඩෙන්නේ මෙතන අරක අරකද උනේ මේකද උනේ හරිම අමාරුයි මේක දෙන්න හරිම අමාරුයි මොකද ඔළුව කුරුවල් කරගෙන තියෙන්නේ අර තියරිය දාගෙන අරෙන් මෙහෙන් ආලා හැම බණක්ම දාලා මේකේ පුරෝගෙන කොතනකින්වත් අහු වෙලා නැහැ මේක ප්‍රායෝගිකව පුහුණු කරන්න තියෙන දෙයක් කියලා. ඉතින් අර පුරෝගෙන පුරෝගෙන පුරෝගෙන කල්පනා කර කර හිතනවා හරි මට අවබෝධ වුණා කියලා. එහෙම නැහැ. ඔබේ ඔළුවේ ඔය දාගෙන ඉන්න දැනුම බිමින් තියන්න. ওই ටික ඔළුවේ පුරවන් ඉන්න තාක්කා කවදාවත් පුහුණු ඉස්සරහට යන්නේ නැහැ. මොකද හොඳට බලන්න අර මට කලින් යොමු කරපු ප්‍රශ්නේ වගේ Tamanට කොන්දේ අමාරුව තියෙද්දි කොන්දේ අමාරුවට සතිමත් වෙලා ඉන්න අතරෙදී ඒ වේදනාව දිහා අවදියෙන් ඉන්නකොට නිරීක්ෂකයෙක් වෙලා ඉන්නකොට ඒ සිද්ධ වෙන සිද්ධිය දිහා බලන් ඉද්දි ඒක ඉස්සරහට යන්න දෙන්නේ නැතුව එක තැනක කූණ්‍යක් ගහලා නවත්තලා මේක කායානුපස්සනාවද මේක වේදනානුපස්සනාවද කියලා හිතනකොට අර කෙරීගෙන ගිය පුහුණුව අතරමඟදී නතර වෙලා කියලා ඔබට තේරෙන්න ඕනේ නේද මොකද අපි ගූඤ්ඤයක් ගහලා නවත්තලා අර ගලන ස්වභාවිකව ගලන ගලණයට ඉඩ දෙන්නේ නැතුව අපි වෙන පැත්තකට හරවගෙන ගිහිල්ලා කල්පනා කර කර ඉන්නවා. අපි හිතනවා හරි කියලා එතකොට. මතක තියාගන්න ඔබ මොන විදිහේදීයක් කල්පනා කරත් පුහුණුවේදී ඔබට වෙන්නේ හානියක්මයි. ඔබ ඒ ගැටේට තව ටිකක් තදින් අහු වෙනවා. බෙල්ල මුලට වැටිච්ච ගැටේ තව ටිකක් තද වෙන්න පටන් ගන්නවා. එච්චරයි වෙන්නේ. ඉතින් මතක තියාගන්න ඔබේ හිත කෙලෙස් වලින් නිදහස් කරගන්න අවශ්‍ය නම් කෙලෙසුන්ගෙන් අත මිදෙන්න අවශ්‍ය නම් ඔබේ මනස සංකල්ප වලින් නිදහස් වෙන්න ඕනේ. ඔබට ඔබට ඔබේ මනස සිතුවිලි වලින් නිදහස් වෙන්න ඕනේ. ඔබට කෙලෙස් ප්‍රහාණය කරන්න අවශ්‍යයි නම් ඔබට සිද්ධ වෙන්නේ ඒ කෙලෙස් කියන්නේ මොනවද? ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා දැකීම විතරයි ඔබ විසින් කළ යුත්තේ. ඒක දකින්න නම් ඔබට නිරීක්ෂකයෙක් වෙන්න පුළුවන් වෙන්න ඕනේ හුදු බැල්මෙන් බලන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකෙම්ම ඒ ඒ සිද්ධිය අරහම කෙලෙස් ප්‍රහාණය වෙනවා. ඒවා කෙලෙස් දිය වෙලා යන්න ගන්නවා. මිනිසුන්ට විශ්වාස නැහැ. මිනිසුන්ගේ හිතේ මේ කෙලෙස් ප්‍රහාණය කරන්න ඕනි කියලා. කරන්න දෙයක් නැහැ මේකේ. කෙරෙන දෙයක් තියෙන්නේ. ඒක දිහා අවදියෙන් බලන් ඉන්න විතරයි තියෙන්නේ. මොකද කාලයක් තිස්සේ මේ බෞද්ධ සමාජය අපේ මිනිස්සු බෞද්ධ බණ අහලා අහලා මේගොල්ලන්ගේ ඔළුවට දාලා තියෙන්නේ, බණවලට ඇහිලා තියෙන්නේ. මේගොල්ලෝ දන්නේ කෙලෙස් ප්‍රහාණය කරන්න ඕනි කියලා. කෙලෙස් ප්‍රහාණය කරන්න බෑ. කෙලෙස් ප්‍රහාණය වෙන තැනකට, කෙලෙස් ඔටෝ ප්‍රහාණය වෙන තැනකට අපිට කරන්න තියෙන්නේ වෙන දෙයක්. අර මම මම නිතරම කියන උපමාවක් තියෙනවා. ඔබේ කාමරේ කළුවරයි නම් ඔබ කලුවරට අකමැති නම් ඔබ මොකද්ද කරන්නේ? ඔබ මොකක්ම හෝ ආලෝකයක් දැල්වනවා. අපි හිතමු ලයිට් එකක් දානවා. ඇයි ඔබ ලයිට් එකක් දාන්නේ? කලුවරට අකමැති නිසා. කලුවර අයින් කරගන්න ඕනි නිසා. එතකොට කලුවරට අකමැති කියලා ඔබට කලුවර අයින් කරන්න ඕනි කියලා කලුවරත් එක්ක රණ්ඩු කරලා හරියන්නේ කලුවර තියෙන බව දැනගෙන ඒක මට අයින් කරන්න ඕනි බව දැනගෙන ඔබට කරන්න තියෙන්නේ ඒකට විරුද්ධ දෙයක්. ආලෝකයක් දැල්වනවා. ආලෝකය දැල්වනවා හා සමගම අඳුර ඉබේම අයින් වෙනවා. අන්න එහෙම දෙයක් මේකේ තියෙන්නේ. අපිට කෙලෙස් ප්‍රහාණය කරන්න බෑ. ප්‍රහාණය වෙන්න වෙන තැනකට ප්‍රහාණය වෙන තැනකට අපිට වෙන වැඩක් කරන්න තියෙන්නේ කරන්න තියෙන්නේ සතිය පුරුදු කරන විතරයි. සිහියෙන් දකින්න මේ කෙලෙස්ය හාත්පසින් දැකගෙන ඉන්න. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? ඒකේ හටගැන්ම කොහොමද? ඉතින් ඔබ සාමාන්‍යයෙන් බණ පොතේ දැනුම තියෙන කෙනෙක් දන්නවනේ මේ හැම එකම උදේ වය දකින්න ඕනි කියලා අපි අහලා තියෙනවා. උදේ අබ්බේ ඥානය කියන්නේ ඔන්න ඕවා කිව්වහම ලනු ගිලින්න එපා. උද්‍යප්පේ ඥානය කියන්නේ අරමුණක හට ගැනීම සහ ගෙවීම දකින්න ඕනේ. සමුදය සහ නිරෝධය. ඉතින් සමුදය සහ Nirodhe දකින්න කලින් අපිට පේන්නේ අරමුණක් හටගත්තර පස්සේ කොඳුනාරටිය පේන්නේ. එකපාරටම අපිට හටගැන්මයි ගෙවීමයි පේන්නේ ඒක තමයි මේ අරමුණ හටගත්තර පස්සේ සතිමත් වෙන්න කියලා කියන්නේ. ඒක දැක්කට පස්සේ ඒකේ හිත ඒකාග්‍ර කරගන්න පුළුවන් වුණු තරමට අපිට ටිකෙන් ටික ටිකෙන් ටික මේකේ මුල දකින්න පුළුවන් වෙනවා. මුල කියන්නේ අරමුණේ හටගැන්ම දකින්න පුළුවන් වෙනවා. සමුදය උදය කියන්නේ ඒක. ඒ හටගැන්ම දිහා බලන් ඉන්නකොට ඒක හරහාම Nirodhaය පේන්න ගන්නවා. අරමුණේ ගෙවි යාම පේන්න ගන්නවා. ඉතින් මේක හොඳට හොඳ තීව්‍ර සතියකින් හොඳ ඒකාග්‍ර මනසකින් බලනකොට වේග වේගයෙන් පහළ වෙන හැම අරමුණක්ම ඊටාම වේගයෙන් හට අරගෙන ගෙවි යන කයාට පේන්න ගන්නවා. ඒක තමයි උදේවය කියන්නේ. ඉතින් ඒක පේනකොට තමයි අපිට ඇත්ත මොකද්ද කියලා තේරෙන්නේ. එහෙම නැතුව ආ මේ අරක නේද මේක අනිත්‍යයි නේද මේක දුකයි නේද මේක අනාත්මයි නේද කිය කිය හිත හිත හිටියටම කෝ වෙන්නේ නැහැ. එකෙන් වෙන්නේ ඔබ උගුලට තව ටිකක් තද වෙලා අහු වෙන එක විතරයි. ඒ නිසා මතක තියාගන්න සත්‍ය කියන එක දකින්න පුළුවන් සංකල්ප වලින් නිදහස් වුණු මනසකට විතරයි. විතර්ක වලින් නිදහස් වුණු මනසකට විතරයි. අපේ රටේ ගොඩක් අය සුතමය ඥානය, චින්තාමය ඥානය, ප්‍රත්‍යක්ෂ ඥානය කියන ඥාන තුනේ වෙනස දන්නේ නැහැ. සුතමය ඥානය කියන්නේ අපි කොහෙන් හරි දෙයක් අහලා මේ වගේ බණකින් අහලා පොතකින් කියවලා ගන්න දැනුම. ඒක තමයි තියරිය, මැප් එක. ඒකෙන් අවබෝධය එන්නේ නැහැ. ඊට පස්සේ අපි ඕක ගැන පුළු පුළුවන් වෙලාවට නුවණින් කල්පනා කර කර ඉන්නවා. හිත හිතා ඉන්නවා මේක අර එහෙමනේ මේමනේ අතන මෙහෙම කිව්වා. ඒ කියන්නේ මෙහෙමනේ. ඒක අවබෝධය නෙමෙයි. ඒක චින්තාමය ප්‍රඥාව. ප්‍රත්‍යක්ෂය කියන්නේ ওই සුත්තමේ ඥානයයි චින්තාමය ඥානයයි පොඩ්ඩක් පැත්තකින් තියලා කාලා බලන්න යනවා. මේ වැඩේ කරලා බලන්න යනවා. එතකොට අත්දැකීමෙන් එන අවබෝධය තමයි ප්‍රත්‍යක්ෂ ඥානය කියලා කියන්නේ. ආන් එකෙන් තමයි කෙලෙස් 100% ප්‍රහාණය වෙන්නේ. එතනින් තමයි මාර්ගඵල හරහා යන්නේ. අපේ අයට චින්තාමය ප්‍රඥාව සහ ප්‍රත්‍යක්ෂ ඥානය දෙකේ අතර වෙනස හොයාගන්න බෑ. ගොඩාක් අය 99%ක්ම දෙනා චින්තාමය ඥානයට රැවටිලා ඉන්නවා ප්‍රත්‍යක්ෂ ඥානය කියලා. ඉතින් ඇත්තම නම් ප්‍රත්‍යක්ෂ ඥානෙ එන්න නම් ඔබට හොඳ නිරීක්ෂණ හැකියාවක් තියෙන්න ඕනේ. දේවල් දිහා නිරීක්ෂණය කරන අදහසින් බලන්න පුළුවන් වෙන්නේ. මම කලිනුත් කියලා තිනවා CCTV කැම් එකක් වගේ. හුදු බැල්මෙන් බලන් ඉන්න විතරයි තියෙන්නේ. හුදු අවධානය විතරයි. බෙයා ඇටෙන්ෂන් කියලා තමයි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ. අවයානස් එක හරි මොකක් හරි සතිය. ඒක දිහා ඒකෙන් බලන් ඉන්න විතරයි ඔබට තියෙන්නේ. කල්පනාවට ගියොත් පාර වැරදිලා කියලා මතක තියාගන්න. ඒ නිසා පුහුණුවේදී මොන වගේ සිතුවිල්ලක් ආවත්, කල්පනාවක් ආවත්, හොඳ වුණත්, නරක වුණත්, පිං වුණත්, කුසල් වුණත්, මොනවා වුණත් ඒක හුදු සිතුවිල්ලක් විතරමයි කියලා ඔබට ඒ සිතුවිල්ල අතෑරලා අර සිද්ධ වෙන සිදුවීම දිහා බලන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ඕක එක උකුලක්. හයවෙනි කාරණය. ඒ තමයි අපිට භාවනා කරද්දී එක එක විදිහේ වෙනස්කම් අත්දකින්න පුළුවන් වෙනවා. අනිවාර්යෙන් වෙනස්කම්නේ අත්දකින්න සිද්ධ වෙන්නේ. අනිත්‍යයි නම් දේවල්, අනාත්මයි නම් දේවල් වෙනස්කම් තමයි අපිට අත්දකින්න පුළුවන් වෙන්නේ. එතකොට ගොඩක් අය මේ සිද්ධ වෙන වෙනස්කම් ගැන ඊටාම බරපතලව අධිකව හිතන්න පටන් ගන්නවා. අන්න ඒක නොකළ යුතුයි. ගොඩක් වෙලාවට තමන්ගේ අභ්‍යන්තර පුහුණුව ගැනත්, බාහිර මිනිස්සු සහ තමන් ගැනත් මේ භෞතික ලෝකය ගැනත් වෙන සිද්ධ වෙන වෙනස්කම් ගැන බරපතල විදියට හිතලා විඳවන්න පටන් ගන්නවා. විශේෂයෙන් මිනිස්සු අතර තියෙන වෙනස්කම් ගැන එකිනෙකා ගැන එකිනෙකාගේ තියෙන අඩුපාඩුකම් ගැන හිතන්න පටන් ගන්නවා. මිනිසුන්ගේ වෙනස්කම් කියන්නේ ස්වභාවික දෙයක්. මේ ලෝකේ අනිත්‍යය කියන්නේ ඒකයි. අනාත්මයි කියන්නේ ඒකයි. මේ හැමෝටම එකම වගේ ස්වභාවයන් තියෙන්න ඕන නිත්‍ය වෙන්න බෑ. ආත්ම වෙන්න බෑ. එහෙම නෑ. හැබැයි අපේ ගොඩක් අය මේ පුහුණුවේදී තමන් සහ අනුන් එක්ක කරන සංසන්දනය කරන්න යනවා මේ වෙනස්කම් ඇයි වෙන්නේ කියලා හිතලා ඒ වෙනස්කම් කිරීමෙන් ඔබ හොඳට බලලා බලන්න ඔබේ හිත දිහාම අවංකව බලන්න තව කෙනෙක් එක්ක තමන් සංසන්දනය කරන්න ගියාම ඔබේ මනසේ මොනවද හටගන්නේ එක්ක රාගයක් එන්නේ එක්ක දේශයක් එන්නේ එක්ක මානයක් එන්නේ එක්ක ඊර්ෂ්‍යාවක් එන්නේ එක්ක කපටිකමක් මසුරුකමක් මොකක් මාරි කෙලෙසයක් විතරයි ඔබේ මනසට ඇවිල්ලා තියෙන්නේ කවදාවත් කුසල් හිතක් වෙනවද බලන්න ওই සංසන්දනය කරන්න යන එකෙන්. හොඳ සතියෙන් සංසන්දනය කරොත් අපිට ගන්න පුළුවන් අනේ ඒ කෙනත් මේ වගේ ಗುಣධර්ම පිහිටුවාගෙන තියෙනවා මටත් එහෙනම් පුළුවන් මමත් ಗುಣධර්ම පිහිටුවා ගන්න ඕනිනි කියලා කුසල පැත්තට ගන්න පුළුවන්. හැබැයි ස්වභාවිකව ඉබේම අපේ මනස පුරුදු කරලා තියෙන සංසන්දනයෙන් කෙලෙස් උපද්දවන්න. අන්තිමේදී වෙන්නේ මොකද්ද? ඔබේ හිතේ නිකාං කෙලස් ටිකක් උපදවාගෙන විතරයි මේ ස්වභාවික දෙයක් ගැන හිතලා. કૃතිම දෙයක් නෙමෙයි ඔය මනුස්සයන්ගේ අතර තියෙන වෙනස්කම් કૃතිම දේවල් නෙමෙයි. ඒක ස්වභාවිකයි. අස්වාභාවික නැහැ. අන්තිමට ඔබ කෙලෙස් උපදවාගෙන තියෙන ස්වභාවික සංසිද්ධියක් නිසා. ඉතින් ඔබේ රාජකාරිය වෙන්න ඕනේ. ඔබ යෝගාවචරයෙක් නම්, ඔබ අධ්‍යාත්මය දියුණු කරන්න යන කෙනෙක් නම්, ඔබ හිත හදන්න යන කෙනෙක් නම්, ඔබ සතිය පුහුණු කරන්න යන කෙනෙක් නම් ඔබේ රාජකාරිය වෙන්න ඕනේ. තමන් සහ අනුන් එක්ක සංසන්දනය කරලා මේ දෙගොල්ලන්ගේ වෙනස්කම් දකිනවා වෙනුවට බලන්න සමානකම් දකින්න පුළුවන්ද කියලා දෙගොල්ලන්ගෙම. කොච්චර සමානකම් තියනවද? මගේ හිත වෙනස් වෙනවා වගේම තමයි එයාගේ හිත වෙනස් වෙන්නේ. මට රාගය එනවා වගේම තමයි එයාට රාගය එන්නේ. මට ද්වේෂය එන්නේ යම්සේද එයාටත් ද්වේෂය එන්නේ මේ විදිහට. මට ඊර්ෂියාව එන්නේ නැද්ද? එනවා. මට මාන්න එන්නේ නැද්ද? එනවා. මට කපටිකම එන්නේ නැද්ද? එනවා. මට කුහකකම් එන්නේ නැද්ද? එනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ටත්. මට රාග ද්වේෂ මෝහ ඊර්ෂ්‍යා මදමාන කපටිකම් යනවා වගේම තමයි ඒගොල්ලන්ගේ හිතවලත් ඒවා එන්නේ. ඉතින් අපි එහෙම බලමු අපි ඔක්කොම එකයිනේ. වෙනසක් නැහැ නේද? අපි කොහොමද තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නේ? හැබැයි අපි අවිද්‍යාවට යට වෙලා අපි සුද්ධවන්ත වෙලා අනිත් අයට ඇඟිල්ල දික් කරන්න යනවා. මමත් සෑහෙන වැටිච්ච උගුලක් ඕක. වැටිච්ච වලක්. වැටිලා වැටිලා හොම් බෑනගෙන තමයි අන්තිමට තීරුම් ගත්තේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ බාහිර ලෝකේ නෙමෙයි මගේ ළඟ. ඇත්තටම මතක තියාගන්න අපි විඳවන්නේ ප්‍රශ්න හදාගන්නේ බාහිරේ ප්‍රශ්නයකින්ද නෙමෙයි මගේ ඇතුළාන්තයේම තියෙන ප්‍රශ්නයකින්ද. මගේ ළඟමයි අවුල තියෙන කොහෙවත්ම නැහැ. අන්න ඒක බාර ගන්න. ඒක හොයන්න. ඒක හොයන්න පුදුම උද්‍යෝගයක් හදා ගන්න ඕනේ. මොකද්ද මගේ ළඟ තියෙන මේ අවුල? ඒ ඒ උද්‍යෝගී මනස හදාගෙන හැම වෙලෙම සතිමත්ව ඉන්න මගේ අවුල ඒ කුණු ටික එළියට එනකොට අල්ලගන්න. එහෙමයි අපි මේ වැඩේ කරන්න ඕනේ. එහෙම නැතුව එකිනෙකා කෙරෙහි එකිනෙකා එක්ක සංසන්දනය කරලා බාහිරට වෛර කරන්නවත් මට මං ගැන මං ගැන පහත් හැඟීමක් ඇති කරගන්නවත් නෙමෙයි. ඉතින් මේ කියන தত্ত্বය මුළු විශ්වයටම උපදු දෙයක්. ඒ ඒ දේවල් පවතින්නේ ඒ ඒ දේවල් වල ස්වභාවයෙන්. මේ ඕනිම දෙයක් මේ ඕනම මානුෂීය හැඟීමක් මිනිස්සෙගේ හිත කට ගන්න පුළුවන්. අපි අපි ගැන හිතලා බලමු. අපි තවම එකම ක්ලේශයක්වත් ප්‍රහාණය කරලා නැතිනම් ඒ කියන්නේ තාම ඔය ඔක්කොම කෙලස් ටික තියෙනවනේ හැංගිලා හරි. මොකද එක සැරයකට එළියට බහින්න පුළුවන් එක සිතුවිල්ලකට විතරයි. එතකොට ඒ සිතුවිල්ල යම්කිසි එක ක්ලේශයකට සම්බන්ධව එළියට පහින්නේ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ අනිත් ඒවා නැහැ කියලා. ඔක්කොම කෙලස් ටිකට එක සැරේ එළියට එන්න බෑනේ. එක සැරයකට එකක් එනවා. ඒ කියන්නේ අනිත් ඒවා යට ගිහින් තියෙනවා. අපිට අන්න ඒක බාර ගන්න පුළුවන් නිහතමානීකම තියෙන්න ඕනේ. මේක තේරුම් ගත්තොත් මේ තමන් තුලින් මේක ඔබට තේරුම් ගන්න පුළුවන් වුණොත් අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා අනිත් අය කියන්නේත් කවුද කියලා. අපි කවුද කියලා තේරුම් ගත්තාම අපිට අනිත් අයත් කවුද කියලා තේරුම් ගන්න පුළුවන් කමක් එනවා. ඒ කියන්නේ අනිත් අයගේ අඩුපාඩුකම් ගැන අපි කලබලයට කලබල වෙන්නේ නැති වෙනවා. හැම ජීවියෙක්ම හැම ජීවියෙක් එක්කම හැම ජීවියෙක්ම මෙහෙමයි කියලා තේරුණාම මේ ලෝකේ හැම ජීවියෙක් එක්කම අපිට සාමකාමීව ඉන්න පුළුවන් හැඟීම එනවා. ඔක්කොම එකයි. අපේ ලොකු සාංශයකට ලස්සන උපමාවක් කියනවා. මම ඒක කියනවා මේ වෙලාවේ. ලොකු සාංශය කියනවා හැම එක්කෙනාගේම ඇඟේ හොරි තියෙනවා නම් සොරි කියන්න ඕනිද කියලා. හරි ලස්සන උපමාවක් මම ඒකට හරි කැමතියි. හැම කෙනාගේම ඇඟේ හොරි හොරි කියන්නේ තුවාලනේ හොරි තියෙනවා නම් සොරි කියන්න ඕනි දහනවා මොන්නේ මොකද මගෙත් හොරි එයාගෙත් හොරි ඉතින් මොනවටද සොරි කියන්නේ අපි ඔක්කොම එකයි එතකොට තව කෙනෙක් පහත් කරන්නවත් මම උසස් කරන්නවත් මම හෙලා දකින්නවත් ඔය මොකවත් ප්‍රශ්න එන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපි අවුලක් හදාගන්නේ මේ එක එකිනෙකා ගැන සංසන්දනය කරලා අවුලක් හදාගන්නේ මමත්වෙන් තමයි අපි ඒ සංසන්දනයට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය, බරපතලම ක්ලේශය. ඒක නිසා තමයි අපි ওই සංසන්දනයට ගිහිල්ලා අවුල් දාගන්නේ. දැන් අපි මේ සැබෑ తත්වය තේරුම් ගත්තාම ඒවා ස්වභාවික දේවල් කියලා ලකින්න පුරුදු වෙනවා. එතකොට මමත්වයේ ටික ටික පුරුල් වෙලා බුරුල් වෙන්නත් පටන් ගන්නවා. මේවා ස්වභාවිකයි. කෙනෙක් යටි කූට්ටු වැඩ කරනකොට ස්වභාවිකයි. ඒ එයාගේ ස්වභාවය. අපි ළඟත් ඒක තියෙනවා එළියට ඇවිල්ලා නැහැ. අවස්ථාවක් ආපු ගමන් එන්න පුළුවන්. මොකද අපි තවම ප්‍රහාණය කරලා නැති නිසා. ඉතින් ඔන්න ඔය කාරණා ටික ගැනත් ඔබ අනිවාර්යයෙන්ම සිහියේ තියාගන්න ඕනේ ඔබේ පුහුණුව දියුණු වෙන්න නම්. ඔය තමයි අද අන්තිම කාරණය. නුවණින් කල්පනා කරන්න. හොඳින් සිහියේ තියාගෙන මේ කරුණ ඔබේ මනසේ තියාගෙන පුහුණුව කරගෙන යන්න ඔබේ පුහුණුව ඒකාන්තයෙන්ම දියුණු වෙනවා. ඔබ සුන්දර මිනිසෙක් බවට පත් වෙනවා. ඔබට ජීවිතේ විඳින්න පුළුවන් වෙනවා. අද මිනිස්සු ජීවිතේ විඳවනවා. ඇත්තටම භාග්‍යතුන් වහන්සේ උගන්වුවේ මිනිසයාට ජීවිතේ විඳින්න පුළුවන් කලාවක්. හරිම සුන්දර කලාවක්. හැම මොහොතකම හැම දවසකම සතුටින් ඉන්න පුළුවන් කලාවක්. එතකොට අපි ළඟ මොනවා තිබුණත් අපි දුක් වෙන්නේ නැහැ, පසුතැවෙන්නේ නැහැ. අපි මේ දේවල් ගැන අවධානයෙන්, නිරීක්ෂණයෙන් ඉස්සරහට ගමනක් යනවා. ඉතින් මම හිතනවා මේ කාරණා ටික ඔබට උදව්වක් වෙයි කියලා. තෙරුවන් සරණයි.